ධර්මානුශාසනාව අද ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ කහතුඩුව සමත විපස්සනා භාවනා ශ්‍රමාධිපති කොළඹ දිසාවේ අධිකරණ සංඝනායක සද්ධර්ම කීර්ති ශ්‍රී කම්මට්ටානාචාර්ය ශිරෝමණී පූජ්‍යපාද වැලිහිලතන්නේ කල්යාණසිරි නායක ස්වාමින්දරන් වහන්සේ ධර්ම දේශනාවේ මෙම වර්ෂයේ වෙසක් මස පුරපසළොස්වක පොහෝ දිනට යෙදෙන 2600 සම්බුද්ධත්ව ජයන්තියට අපි අද සිටම පිළිවෙතින් පෙළ ගැසෙනවා.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 සමාදියාමි සූමිච්ඡාචාරා විරමණී සික්ඛාපදං සමාදියාමි කාමේ සූමිච්ඡාචාරා විරමණී සික්ඛාපදං සමාදියාමි ආවාදා විරමණී සික්ඛා සික්ඛාපදං සමාදියාමි සවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි රය මජ්ජපමා දත්තානා විරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේ රය මජ්ජපමා දත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සද්දින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කත්වා අපමාදීන සම්පාදීත ආමවන්තේ සමන්ත චක්කවාලීසු අත්‍රා ගච්ඡන්තු දීවතා සද්ධම්මං නිරාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශවන කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස අනේක ಜಾති සංසාරං සන්දා විස්සං අනිම්බිසං ගහකාරකං ගවී සන්තෝ දුක්ඛා දාති පුනප් පුනං ගහකාරක දිත්තෝසි පුනගී හං කාහසි සබ්බාති පාසුකා භග්ගා ගහකූටං විසංකිතං විසංකාරගතං චින්තං තණ්හානං කය මජ්ජගාති සාදු සාදු සාදු ලක්වැසි කාර්මික පින්තුනි පින්වත් ඔබ හැම දිනාම මේ මොහොතේදී තම තමන්ගේ ගුවන් විදුලි යන්ත්‍ර ආභීෂිත වෙලා සූදානම් වන්නේ අමාමේනි ලෝතුරා බුදු පියාණන් වහන්සේගේ තවත් ශ්‍රාවකයන් වහන්සේ නමක් විසින් දේශනා කරනු ලබන ශ්‍රී සද්ධර්ම දේශනාවකට ඇහුම්කන් දෙන්නටයි ශ්‍රවණය කරන්නටයි පින්තුනි අද ධර්ම දේශනාව සඳහා මම මාත්‍රිකා කරන්ට යෙදුනේ ධම්මපදේ ජරා වග්ගයේ අටවැනි නවවැනි ගාථා ධර්ම දෙකයි. මේ දෙක අනුව පරමාර්ථ ධර්ම කාරණා රාශියක් දේශනා කරන්නටත් ශ්‍රවණය කරන්නටත් නුවණින් සිතා තේරුම් ගන්නටත් පුළුවන්කම ලැබෙවි. සෑම දේශකයන් වහන්සේ නමකගේම සිරිත තමයි ධර්ම දේශනාවක් සිදු කරන විට දහම් අවවාදයක් කිරීම. දැන් පින්වතුන් භෝ ධර්මස්වණිය කරලා කලපුරුදු නිසා මම වැඩි කාලයක් දහම් අවවාදයට ගත කරන්නේ නැහැ. කෙටියෙන් දහම් අවවාදයේ වශයෙන් මම මතක් කරන්නට කැමතියි. අපි දහම් වදින ගාථාවේ ಗುಣ 6න් 6 වෙනි ගුණය. පච්චත්තං වේිතබ්බෝ විඤ්ඤෝහි භගවතා ධම්මෝ අප භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය නුවණැත්තන් තම තමන් විසින්ම තම තමන්ගේම ඇසකල්නාසය දිව ශරීරය මනස නැමැති ඉන්ද්‍රියන් හය ඇතුළතින්ම අවබෝධ කළ යුතු වනෙහින් පච්චත්තං වේතබ්බෝ විඤ්ඤූහි කියලා කියනවා. එහෙමනම් පින්වතුනි තථාගත ලෝතර බුදු පියාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය තේරුම් ගන්නේ නුවණ තියෙන පින්වතුන් නුවණ කියලා කියන්නේ ප්‍රඥාවයි. ප්‍රඥාව කියලා කියන්නේ අපේ මනසේ පවතින සෑම දෙයකම ඇත්තම ඇත්ත తත්ත්වයේ තේරුම් ගන්න පුළුවන් මානසික ස්වභාවයටයි ප්‍රඥාව කියලා කියන්නේ. පින්තුනේ ලෞතර බුදු පියාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙන්නේ අපිට නැවත උපතක් ලැබලා නැවත සැපවත් පැවැත්මක් ඇති කර ගන්නට අනුශාසනා කරන්නට නොවේ ලෝතර බුදු කෙනෙක් ලෝකයට පහළ වෙන්නේ අපිට නැවත නූපදින හැටි කියලා දෙන්නට නැවත උපදින හැටි නැවත පැවැත්මක් සකස් කරගන්න හැටි කියා දෙන්නට ඕනතරම් ලෝකයේ මිනිසුන් වාසය කරනවා නමුත් කල්ප ගානකට වරක් ලෝතුරා බුදු කෙනෙක් ලෝකයට පහළ වෙලා සිදු කරන්නේ නැවත නූපදින ක්‍රමය කියා දීමයි. ඒ නැවත නූපදින ක්‍රමය කියා දෙන්නේ ස්වභාව ධර්මයේ පරමාර්ථය කියා දීම තුලින්. එහෙමනම් ශාන්තිනායක ලෝතුරා බුදු පියාණන් වහන්සේ අපිට පෙන්වා වදාළ ස්වභාව ධර්මයේ පරමාර්ථය අපි දැකිය යුත්තේ බාහිරින් නොවේ. අපේ ඇස් දෙක ඇතුලෙන් අපේ කන් දෙක ඇතුලෙන් අපේ නාසය ඇතුලෙන් අපේ දිව ඇතුලෙන් අපේ කය ඇතුලෙන් අපේ හිත ඇතුලෙන් අන්න ඒකයි පච්චත්තං වේිතබ්බෝ විඤ්ඤුහි භගවතා ධම්මෝ කියනකොට මම මේ පින්වතුන්ට මතක් කළේ අප භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ නුවණැත්තන් තම තමන් විසින්ම තම තමන්ගේම ඇසකන නාසය ජීව ශාරීරියේ මනස නැවති ඉන්ද්‍රියන් හය ඇතුළතින්ම අවබෝධ කළ යුතුයි කියලා. එහෙමනම් අද දේශනා කරන්නා වූ ධර්මානුශාසනාවත් තමන්ගේ අභ්‍යන්තරයේ තුලින්ම ධර්ම අවබෝධය ඇති කරගන්නට උපකාර කරගන්නට කියලා දහම් අවවාදයේ වශයෙන් මම මතක් කරනවා. පින්තුනි දැන් අපි බලමු ධර්මදේශනාව සඳහා මාතෘකා කොට වදාළ ගාථා ධර්ම දෙකේ තේරුම දුක්ඛා ජාති පුනප්පුනං නැවත නැවත ඉපදීම දුකයි ගාකාරකං ගවේෂන්තෝ නැවත උපත නැමැති ගේ හදන තණ්හාව නැමැති වඩුවා සොයන මම අනිද්දසං ඔහු දකින ප්‍රඥාව නොලැබීම නිසා අනේක ಜಾති සංසාරං මේ ಜಾතියයි කියන සසරෙහි සන්දා විස්සං සැරිසරා ඇවිද්දෙමි අපි පාලි පාට පසකින් තබලා සිංහල අදහස සරල අදහස විතරක් අරගෙන අපි බලමු මේ ගාථාවේ නැවත නැවත ඉපදීම දුකයි නැවත උපත නැමැති ගේ හදන තණ්හාව නැමැති වඩුවා සොයන මම ඔහු දකින ප්‍රඥාව නොලැබීම නිසා නොයෙක් જાතියයි කියන සසරෙහි සැරිසරා ඇවිද්දෙමි එයයි එහි සරල අදහස. දෙවෙනි ගාථාවට අපි චිත යොමු කරලා බලමු. ගාකාරක දිට්ඨෝසි නැවත නැවත උපත නැමැති ගියාදන තණ්හාව නැමැති වඩුව නුඹ මා විසින් දක්නා ලදී. පුන ජීහං නතා හසී ඔබ නැවත මට උපත නැමැති ගයක් නොහදන්නේය. සබ්බාතේ පාසුකා භග්ගා ඔබේ සියලු තණ්හාව නැමැති පරාලියෝ බිඳ දමන ලදී. ගහ කූටං විසංකිතං මුදුන් යටලිය සහිත වාලයේ මුදුන පලා විසිරුවන ලදී. තණ්හානං කයමජ්ජගා තණ්හාව දුරු කර අරහත් ඵලයේ ලැබීමෙන් විසංඛාර ගතං චිත්තං මාගේ සිත නිවනට පිවිසියේය. දිරණි ගාථාවේ pāli පාඨ පසකින් තබලා සරල අදහස විතරක් අපි බලමු. නැවත නැවත උපත නැමැති ගේ හදන තණ්හාව නැමැති වඩුව නුඹ මා විසින් දක්න උපත නැමැති ගයක් නොහදන්නේය. ඔබේ සියලු තණ්හාව නැමැති පරාලියෝ බිඳහෙරන ලදී. මුදුන් යටලීය සහිත වාලයේ මුදුන පලා විසිරුවන ලදී. තණ්හාව දුරු කර අරහත් ඵලයේ ලැබීමෙන් මාගේ සිත නිවනට පිවිසියේය. එයයි දෙවැනි ගාථාවේ සරල අදහස. ඊළඟට අපි මේ ගාථා ධර්ම දෙකේම සරල අදහස එකට අරගෙන බැලුවොත් තව තවත් මනසට ඒත්තු ගන්ව ගන්න පුළුවන්කම ලැබේවි. නැවත නැවත ඉපදීම දුකයි නැවත උපත නැමැති ගේ හදන තණ්හාව නැමැති වඩුව වඩුවා සොයන මම ඔහු දකින ප්‍රඥාව නොලැබීම නිසා නොඑක් જાතියයි කියන සසරේ පරිසරා ඇවිද්දෙමි. නැවත නැවත උපත නැවති ගියහද තණ්හාව නැමැති වඩුව නුඹ මා විසින් දක්නා ලදී. ඔබ නැවත මට උපත නැමැති ගියක් නොහදන්නේ. සියලු තණ්හාව නැමැති පරාලියෝ බිඳ දමන ලදී. මුදුන් යටලිය සහිත වාලයේ මුදුන පලා විසිරුවන ලදී. තණ්හාව දුරු කර අරියත් ඵලයේ ලැබීමෙන් මාගේ සිත නිවනට පිවිසියේය. අන්න එයයි ධාතා ධර්ම දෙකේම සරල අදහස. එවනම් මේ අදහසට අනුව අපි ධර්ම කාරණා විග්‍රහ කරලා බලමු. පින්තුනි සාන්තිනායකයන් වහන්සේ දීපංකර සම්මා සම්බුදුරජාන් වහන්සේගේ පාදමූලයේදී සුමේද තාපසයාණන් වශයෙන් උන්වහන්සේ ඉදිරිපසට පැමිණිලා ඒ වෙලාවේ නිවන් සුව අවබෝධ කරගන්නට පුළුවන්කම තිබුණත් ඒ අදහස පසෙකලා ප්‍රාර්ථනාවක් ලැබුවා යම් දවසක මේ දීපංකර ලෝතුරා බුදු පියාණන් වහන්සේ මෙන් මමත් සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා මේ සසරේ සැරිසරන සත්වයන් දුකින් මුදවා ගන්නවා කියලා ප්‍රාර්ථනාවක් කළා. ඒ ප්‍රාර්ථනාව අනුව දීපංකර බුදු පියාණන් වහන්සේ සුමේද තාපසයාණන්ට නියත විවරණ දුන්නා. ආවල් කාලෙදී ගෞතම බුදුරජාණන් වහන්සේ නමින් බුද්ධත්වයට පත් වෙනවායි කියලා. එතෙන් පටන් සසරට වැඩිලා සාර ආත්ම සාරාංශයේ කල්පලස්සයක් සමතිස් පාරමී ධර්මයන් පුරලා අවසානයේදී සුද්ධෝදන රජතුමන්ට දාව මාමායා දේවියගේ කුසින් සිද්ධාර්ථ කුමාරයා වශයෙන් මෙලොව එළිය දැකලා හදාරන්නට තිබෙන්නා වූ සියලු හැදෑරීම් පරිපූර්ණත්වයට පත් කරලා ගිහිගේ අතෑරලා මහා අබිනිෂ්ක්‍රමණය කරලා එදා උන්වහන්සේ බොමෙද මුලදී අලුයන් වේ සම්මා සම්බුද්ධත්වයට පත් වුණා. සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා ගෞතම භාග්‍යතුන් වහන්සේ පෙර බුදුවරු කුමක් කළාදයි කියා අතීතය විමසා බැලුවා. ඒ වෙලාවේ ඒ සියලු බුදුවරු බුද්ධත්වයට පත්වෙච්ච මොහොතේදී උදන් වන වදාලා වදාලා තියෙන බව දැකලා ඒ සියලු බුදවරු කළා වූ උදන් ඇනීම ගෞතම බුදු පියාණන් වහන්සේත් එදා වෙසක් පුණු පොහොය දින මේට වර්ෂ 2600කට ප්‍රථම වෙසක් පුණු පොහොදින අලුයන් කාලෙදී බෝධිරාජයන් වහන්සේ අභියස ඉඳගෙන උඩන් අනාව දාලා අනේක ಜಾති සංසාරං සන්දා විස්සං අනිබ්බිසං ගාකාරකං ගවේසන්තු දුක්ඛා ಜಾති පුනක් පුනං ගාකාරක දිත්තෝසි පුනගේහං නකාහසි සබ්බාතේ පාසුකා භග්ගා ගාපූතං විසංකිතං විසංඛාර ගතං චිත්තං තණ්හානං කය මජ්ජගා කියලා. උදංගන වදාළා. පසුව ආනන්ද හාමුදුරන් වහන්සේ විසින් ඒ පිළිබඳ ਵਿਚාරීමේදී ලෝතර බුදු පියාණන් වහන්සේ මේ ගාථා ධර්ම දෙක දේශනා කොට වදාළේ එවනම් බලමු පින්වතුනි එදා සුමේද තාපසයාණන්ට අරිහත්ත්වයට පත්වීමේ හැකියාව ඕනතරම් තිබුණා. නමුත් අර සම්මා සම්බුද්ධත්වයේ නැමැති බරපතල ප්‍රාර්ථනාව නිසා ඒ අවස්ථාව ගිලිහි ගියා. ගිලිහි ගිහිල්ලා සසරට වැදිලා ආත්ම සාරාංශයේ කල්පලක්ෂ්‍ය පෙරුන්දම් පුරමින් තමයි අපට විමුක්ති මාර්ගය කියා දෙන්න උන්වහන්සේ බුද්ධත්වයට පත්වි වදාළේ. එවනම් උන්වහන්සේ වදාළේ දුක්ඛා ජාති පුන පුනං නැවත නැවත ඉපදීම දුකයි. නැවත නැවතයි. ගාථාරකං ගවේ සන්තෝ නැවත උපත නැමැති ගියාද තණ්හාව නැමැති වඩුවා හොයන මම අනිත්‍යසං ඔහු දකින ප්‍රඥාව පහළ නොවීම නිසා අනේක ಜಾති සංසාරං සතර නොඑක් જાතියයි කියන සසරේ සන්දා විස්සං සැරිසරා ඇවිද්දෙමි. එවනම් පින්වතුනි මේ සංසාරය කියලා කියන්නේ මොකද්ද? අනේක ಜಾති වලින් යුක්ත සංසාරය. සංසාරය කියලා කියන්නේ අවීචිමා නරකයේ අසුර ලෝකයේ പ്രേත ලෝකයේ තිරිසන් ලෝකයේ මනුස්ස ලෝකයේ චාතුම්මා රාජික දේව ලෝකයේ තාවතිංස දේව ලෝකයේ යාම දේව ලෝකයේ තුසිත දේව ලෝකයේ නිම්මානති දේව ලෝකයේ පරිනිම්මිත වසවත්ති දේව ලෝකයේ බ්‍රහ්මපාරිසජ්ජ රූප බ්‍රහ්ම ලෝකයේ බ්‍රහ්ම පුරෝහිත රූප බ්‍රහ්ම ලෝකයේ මහා බ්‍රහ්ම රූප බ්‍රහ්ම ලෝකයේ පරිත්තාප රූප බ්‍රහ්ම ලෝකේ අපමානාභ රූප බ්‍රහ්ම ලෝකේ ආබස්සර රූප බ්‍රහ්ම ලෝකය පරිත්ත සුභ රූප බ්‍රහ්ම ලෝකේ අපමාන සුභ රූප බ්‍රහ්ම ලෝකේ සුභ කින්නක රූප බ්‍රහ්ම ලෝකේ වේහප්පල රූප බ්‍රහ්ම ලෝකේ අවිහ රූප බ්‍රහ්ම ලෝකේ අතප්ප රූප බ්‍රහ්ම ලෝකේ සුදස්ස රූප බ්‍රහ්ම ලෝකේ සුදස්සි රූප බ්‍රහ්ම ලෝකේ අකනිත්තක රූප බ්‍රහ්ම ලෝකේ අභිභූ රූප බ්‍රහ්ම ලෝකේ ආකාසානං ඡායතන අරූප බ්‍රහ්ම ලෝකේ විඥානං ඡායතන අරූප බ්‍රහ්ම ලෝකේ ආකින්චඤ්ඤායතන අරූප බ්‍රහ්ම ලෝකේ නේව සංඥා නා සංඥායතන අරූප බ්‍රහ්ම ලෝකේ ඔන්න ඔය සත්ත්ව ලෝක 31කට සංසාරය කියලා කියනවා සතර සැරිසරනවා කියලා කියන්නේ පව් කරලා තිරිසන් ලෝකේ, പ്രേත ලෝකේ, අසුර ලෝකේ, අවීචි මහානරකේ මෙරි මෙරි ඉපදී ඉපදී ඇවිදිනවා. ඒ දුක්ඛිත පැත්තෙන් සසර සැරි සැරීමයි. පව් කරලා. පව් කරලා සතර අපායේ මෙරි මෙරි ඉපදී ඉපදී ඇවිදිනවා. පින් කරලා මනුස්ස ලෝකේ, දේව ලෝකයේ මෙරි මෙරි ඉපදී ඉපදී ඇවිදිනවාට කියනවා සැපවත් පැත්තෙන් සසර සැරි සරනවා. රූප සමාධි වඩලා රූප බ්‍රහ්ම ලෝකවල මෙරි මෙරි ඉපදී ඉපදී ඇවිදිනවට කියනවා උපේක්ෂාමය පැත්තෙන් සසර සැරිසරනවායි කියලා. අරූප සමාධි වඩලා අරූප බ්‍රහ්ම ලෝකවල මෙරි මෙරි ඉපදී ඉපදී යනවට කියනවා අදි උපේක්ෂාමය පැත්තෙන් සසර සැරිසරනවායි කියලා. එහෙමනම් ඔන්න ඕකයි සංසාරයේ සහ සසර සැරිසරීම කියලා කියන්නේ. ඔන්න ඔය සංසාරයේ තුලයි මේ ගෞතම බෝධිසත්වෝ සාරාත් සංඝේ කල්පලස්සයක් වර්ෂ ගත කරේ පාරමී ධර්මයන් පූර්ණත්වයට පත් කරේ. එහෙමනම් එවැනි භව ගාන සාරාත් සංඝේ කල්පලස්සයක් මේ අත්දැකීම ලබලා ලබලා ලබලා කියන කතාවක් මේ. දුක්ඛාජාති පුනප්පුනං මේ සතරේ නැවත නැවත ඉපදීම දුකයි. ගාකාරකං ගවේ සන්තෝ නැවත උපත නැමැති ගියාද තණ්හාව නැමැති වඩුව දකින අනිබ්බිසං නුවණ පහළ වෙච්ච නැති නිසා අනේක ಜಾති සංසාරං සතර නොයේ ಜಾතිවල සන්දා විස්සං සැරිසරා ඇවිද්දා මේ අධ්‍යක්ීමෙන්මයි කියන්නේ නිකන් නෙවෙයි සැකේට නෙවෙයි අඩමානට නෙවෙයි ඒ අතීත භව පිළිපෙණි උන්වහන්සේට පුබ්බේ නිවාසානුස්මෘති ඥානය තිබෙනවා. පෙර විසූ කන පිළිවෙත් අනන්ත අප්‍රමාණ අයුරින් භාග්‍යතුන් වහන්සේට දකින්නට පුළුවන්. ඒ දැකලා ප්‍රායෝගිකවමයි මේ කියන්නේ. ඊගාට පින්වතුනි දෙවනි ධාතාවේදී ගහකාරක දිට්ඨෝසි නැවත නැවත උපත නැමැති ගියාද තණ්හාව නැමැති වඩුව නුඹ මා විසින් දක්නාලාදී එහෙනම් කවුද මේ මොකද්ද මේ නැවත උපත නැමැති ගියාදලා තියෙන්නේ තණ්හාව නැමැති වඩුව තණ්හාව නැමැති වඩුව එහෙනම් තණ්හාව පින්වතුනි කාම තණ්හා භව තණ්හා විභව තණ්හා කියලා තුනකට බෙදෙනවා ඇසට පේන මේ ලස්සන රූප වලට ඇති ආසාව එක කාම තණ්හාවක්. කනට ඇහෙන මිහිරි ශබ්ද වලට ඇති ආසාව තව කාම තණ්හාවක්. නාසයට දැනෙන මිහිරි ගන්ධ වලට ඇති ආසාව තව කාම තණ්හාවක්. දිවට දැනෙන මිහිරි රස වලට ඇති ආසාව තව කාම තණ්හාවක්. කායට දැනෙන කායික ස්පර්ශ මිහිරි කායික ස්පර්ශ වලට ඇති ආසාව තවත් කාම තණ්හාවක්. මනසට දැනෙන මිහිරි කාමුක අරමුණු වලට ඇති ආසාව තව කාම තණ්හාවක්. අන කාම තණ්හා. භව තණ්හා කියන්නේ නැවත ඉපදීමට ඇලීම. නැවත නැවත ඉපදීමට ඇලීම භව තණ්හාව. විභව තණ්හාව කියලා කියන්නේ මට ගියාත්මයක් තිබුණේ නැහැ, මට ලබන ආත්මෙකුත් නැහැ. මම කාලා බීලා විනෝදයෙන් ඉඳලා මැරිලා යනවා විසක් වෙන මොකද්ද කියන හැඟීමට තියෙන ඇලීම. ඒට කියනවා විභව තණ්හාව. අන්නේ දෘෂ්ටියට තියෙන ඇලීම. ඒකට කියනවා විභව තණ්හාව කියලා. උච්ඡේද දෘෂ්ටිය කියලා කියනවා. ඔන්න ඔය ආකාරයෙන් පින්වතුනි කාම භව විභව තණ්හාවන් තමයි මේ නැවත උපත නැමැති ජය හදන වඩුවක්. ඉන්ද්‍රියන් හයෙම ඉන්නවා වඩුව හය දෙනෙක්. රූපේට ඇලීම නැමැති රූප තණ්හාව අපේ උපත නැමැති ගේ නැවත හදන වඩුවේ අපේ කනට ශබ්ද කනට ඇහෙන මිහිරි ශබ්ද වලට ඇති ආශාව නැත්නම් ඇලීම නැමැති රූප තණ්හාව අපිට නැවත උපත නැමැති ගේ හදන වඩුවේ අපේ නාසයට දැනෙන මිහිරි ගන්ධ වලට ඇති ඇලීම නැමැති ගන්ධ තණ්හාව අපේ උපත නැවත උපත නැමැති ගේ නැවත හදන වඩුවේ අපේ ජීවිත දැනෙන මිහිරි රස වලට ඇති ආශාව නැමැති රස තණ්හාව අපිට නැවත උපත නැමැති ගේ හදන වඩුවේ අපේ කයට දැනෙන මිහිරි ස්පර්ශ වලට ඇති ආශාව නැමැති පොට්ටබ්බ තණ්හාව අපිට නැවත උපත නැමැති ගිය හදන වඩුවේ අපේ මනසේ උපදින කාම අරමුණු වලට ඇලීම නැමැති කාම තණ්හාව නැවත උපත නැමැති ගිය අපිට හදන වඩුවේ නැවත භවතාව නැති භව තණ්හාව අපිට නැවත උපත නැමැති ගිය හදන වඩුවේ අපේ හිතේ තියෙන විභව තණ්හාව අපිට නැවත භවයේ නැවති උපත නැවති ගිය ආදම වඩුවේ එහෙනම් වඩුව 6 දිනේ වඩුව 6 දිනේ මේ වඩුව 6 දිනාම අපිට නැවත උපත නැවති ගිය ආදම ඒ බුදුරජාන් වහන්සේ වදාරන්නේ ග්‍රහකාරක දික්තෝෂී නැවත උපත නැවති ගිය ආදම වඩුව තණ්හාව නැති වඩුව තාම විසින් දක්නා ලදී පුනගීහන්න කාහදී නැවත ඔබ මට නැවත උපත නැමැති ගියක් හදන්නේ නෑ ඇයි සබ්බාතේ පාසුකා බග්ගා අන්න උපමාවක් පෙන්නනවා තණ්හාවට පරාල පරාල එවනම් ඇහැ හරහා උපදින රූප තණ්හාව කියන්නේ ඒක පරාලයක් උපත නැමැති ගියේ හදනවා කන දැහෙන මිහිරි ශබ්ද වැද්දි ආශාව නැවති ශබ්ද තණ්හාව නැවතු උපත නැවති ගියාද තව පරාලයක්. නායට මිහිරි රස වලට ඇති මිහිරි ගන්ධ වලට ඇති ආශාව නැවති ගන්ධ තණ්හාව නැවත උපත නැමැති ගෙයි තව පරාලයක්. දිවට දැනෙන රස වලට ඇති රස තණ්හාව නැවත උපත නැමැති ගේ හදන තව පරාලයක්. කයට දැන මිහිරි ස්පර්ශ වලට ඇති තණ්හාව පොට්ටබ්බ තණ්හාව. ඒකත් නැවත උපත නැවති ගියාදන එක පරාලයක්. මනසේ උපදින කාම අරමුණු වලට ඇති ආශාවන ආශාව කාම තණ්හාව. නැවත උපත නැවති ගියාදන තව පරාලයක්. භව විභව අන්නාවන් නැවත උපත නැවති ගියාදන පරාල. පරාල වර්ග 6ක්. මෙන්න මේ ඇසෙන් රූප වලට ඇලීම කනෙන් ශබ්ද වලට ඇලීම, නාසයෙන් ගන්ධ වලට ඇලීම, දිවෙන් රස වලට ඇලීම, කයෙන් පොට්ටබ්බ වලට ඇලීම නැමැති, මනසින් කාම අරමුණට ඇලීම නැමැති. මේ තණ්හාව නැමැති පරාල සුණු විසුණු කරා. සබ්බාතේ පාසුකා බග්ගා සුණු විසුණු කරා. ගාකූටං විසංකිතං ගාකූටං කියලා කියන්නේ මුදුන් යටලිය සහිත ගෙයි මුදු වහලේ මුදුන ගහකූට කියලා කියනවා. කැණි මඩල කියලා කියනවා. ගහකූට. දැන් මුදුන් යටලිය දිගේ පරාල එමින්ලා තියෙනවා නේද? ඒ කැණි මඩල ගහකූටේ. මේක මොකද්ද කරලා තියෙන්නේ? ගහකූටන් විසංකිතම් පළලා විසිරුණා දැන්. ඒ උපාදානිය. මේ ගහකූට කියලා මුදුන් යටලියේ සහිත ඒ බැඳීම කියලා පෙන්වන්නේ උපාදානයට. පරාල වශයෙන් පෙන්වුවා තණ්හාව මුදුන් යටලිය සහිත කැණි මඩල හැටියට පෙන්වුවා උපාදානෙ තණ්හා උපාදාන. ඒ අනුව ඇසෙන් රූප තණ්හා රූප උපාදාන. කනෙන් ශබ්ද තණ්හා සත් උපාදාන. නාසයෙන් ගන්ධ තණ්හා ගන්ධ උපාදාන. දිවෙන් රස තණ්හා රස උපාදාන. කයෙන් පොට්ටබ්බ තණ්හා පොට්ටබ්බාදා මනසින් ධම්ම තණ්හා ධම්ම උපාදානයේ තුල කාම තණ්හා කාම උපාදාන භව තණ්හා භව උපාදාන විභව තණ්හා විභව උපාදාන ඔය ටික කියනවා ඔන්න ඔය තණ්හාව නැමැති පරාලයොත් ඊගාවට උපාදානයේ නැමැති මුදුන් යටලීය කැණි මඩල ඒ මුදුන් යටලීයට පරාල සම්බන්ධලා කියන ස්වභාවය පළලා විසිරුවලා දැම්මා. තණ්හාවෙන් කය මජ්ජක. මේ තණ්හාව දුරු කර අරියත් ඵලය ලැබීමෙන් එමනම් අරියත් ඵලය ලැබනවා කියන්නේ රූප තණ්හාව මුළුමනින්ම දුරු කිරීම. ශබ්ද තණ්හාව මුළුමනින්ම දුරු කිරීම. ගන්ධ තණ්හාව මුළුමනින්ම දුරු කිරීම. රස තණ්හාව මුළුමනින්ම දුරු කිරීම. පොට්ටබ්බ තණ්හාව මුළුමනින්ම දුරු කිරීම ධම්ම තණ්හාව මුළුමනින්ම දුරු කිරීම එනම් කාම තණ්හාව මුළුමනින්ම දුරු කිරීම භව තණ්හාව මුළුමනින්ම දුරු කිරීම විභව තණ්හාව මුළුමනින්ම දුරු කිරීම අනං තණ්හානම් කය මජ්ජක ඒ දුරු වුණාට පස්සේ මොකද වෙන්නේ අරිහත් ඵලයටපත් වෙනවා එහෙනම් මේ අරිහත් ඵලයටපත් වෙන්නේ පුජ්‍යලයේද නෑ අරිහත් ඵලයටපත් වෙන්නේ S2 ද අරියත් ඵලයටපත් වෙන්නේ කන් දෙක. අරියත් ඵලයටපත් වෙන්නේ නාසය. අරියත් ඵලයටපත් වෙන්නේ දිව. අරියත් ඵලයටපත් වෙන්නේ කය. අරිහත් ඵලයටපත් වෙන්නේ හිත. මේ ඉන්ද්‍රියන් හයයි අරිහත් ඵලයටපත් වෙන්නේ. ඒ අරිහත් ඵලයටපත් වෙන්න මම කියලා සත්‍යයේ පුජ්‍යලයක් මේ ඉන්ද්‍රියන් තුල නැහැ. මම දකින්නවා මට පේනවා කිව්වට ඇස් දෙක තුල දකින්න පේන කෙනෙක් නැහැ. විලස්සන නාම රූප ධර්ම තියෙන්නේ. මට ඇහෙනවා කිව්වට කන් දෙක ඇතුලේ මම කියලා කෙනෙක් නෑ වෙනස්සන නාම රූප ධර්ම තියෙන්නේ. මම ආග්‍රහණය කරනවා කිව්වට නාසය ඇතුලේ මම කියලා කෙනෙක් නෑ වෙනස්සන නාම රූප ධර්ම තියෙන්නේ. මම ආග්‍රහණය කරනවා කිව්වට නාසය තුල මම කියලා කෙනෙක් නෑ වෙනස්සන නාම රූප ධර්ම තියෙන්නේ. මම රස බලනවා කිව්වට රස බලන මම කියලා කෙනෙක් නෑ දිව ඇතුලේ වෙනස් වෙන නාම රූප ධර්ම තියෙන්නේ. මගේ ඇඟේ හැප්පෙනවා මගේ ඇඟ හැප්පෙනවා කිව්වට ඇඟේ කයේ මම කියලා කෙනෙක් නෑ වෙනස් වෙන නාම රූප ධර්ම තියෙන්නේ. මට හිතෙනවා මම හිතනවා කිව්වට හදවත ඇතුලේ හිත ඇතුලේ මම කියලා කෙනෙක් නෑ වෙනස් වෙන නාම රූප ධර්ම තියෙන්නේ. එවනම් S2 තුල ඇති වෙන්නේ නැති වෙන්නේ වෙනස් වෙන්නේ වර්ණ රූප වේදනා සංඥා සංකාර චක්කු විඥානයි. කන්දේකාරාවෙ ඇති වෙන්නේ නැති වෙන්නේ වෙනස් වෙන්නේ ශබ්ද රූප වේදනා සංඥා සංකාර සෝත විඥානයි. නාසය තුල ඇති වෙන්නේ නැති වෙන්නේ ගන්ධ රූප වේදනා සංඥා සංකාර ගහන විඥානයි. ජීව තුල ඇති වෙන්නේ නැති වෙන්නේ වෙනස් වෙන්නේ රස රූප වේදනා සංඥා සංකාර ජීවහා විඥානයි. කය තුල ඇති වෙන්නේ නැති වෙන්නේ පොට්ටබ්බ රූප වේදනා සංඥා සංකාර කාය විඥානයි. මනස තුල ඇති වෙන්නේ නැති වෙන්නේ ධම්ම රූප වේදනා සංඥා සංකාර මනෝ විඥානයි. එවනම් මේ පංච උපාදානස්කන්ධයේ උපදින්නේ හිතේ පමණක් නෙවෙයි. රූප ස්පර්ශ වෙන විට පංච උපාදානස්කන්ධය ඇස් දෙකේ උපදිනවා. ශබ්ද ස්පර්ශ වෙනකොට පංච උපාදානස්කන්ධයේ කන් දෙකේ උපදිනවා. ගන්ධ ස්පර්ශ වෙනකොට පංච උපාදානස්කන්ධේ නාසයේ උපදිනවා. රස ස්පර්ශ වෙනකොට පංච උපාදානස්කන්ධේ දිවේ උපදිනවා. පොට්ටබ්බ ස්පර්ශ වෙනකොට පංච උපාදානස්කන්ධේ කය උපදිනවා. මානසික ආරම්මන ස්පර්ශ වෙනකොට පංච උපාදානස්කන්ධේ මනස උපදිනවා. පංච කියලා කියන්නේ පහ ස්කන්ධ කියලා කියන්නේ කොටස්. උපාදාන කියන්නේ බැඳස් පහකට තිබෙන්නා වූ බැඳීමක් මේ තියෙන්නේ. බැඳීම කියන්නේ ඇලීම බැඳීම ඇති වෙන්නේ ඇලීම නිසායි. එහෙනම් ඇසේ ක්‍රියාකාරීත්වයට ඇලීම බැඳීමම ඇසේ ක්‍රියාකාරීත්වයේ උපදින්නා වූ පංච උපාදාන ස්කන්ධයයි. කනේ ක්‍රියාකාරීත්වයට ඇලීම බැඳීමම කනේ හර කනහරා උපදින්නා වූ පංච උපාදාන ස්කන්ධයයි. නාසයේ ක්‍රියාකාරීත්වයට ඇලීම බැඳීමම නාසය හරහා උපදින පංච උපාදාන ස්කන්ධයයි. ජීවේ ක්‍රියාකාරීත්වයට ඇලීම බැඳීමම දිවහරා උපදින පංච උපාදාන ස්කන්ධයයි. කයේ ක්‍රියාකාරීත්වයට ඇලීම බැඳීම කයහා උපදින පංච උපාදාන ස්කන්ධයයි. මනසේ ක්‍රියාකාරීත්වයට ඇලීම බැඳීම මනසහරා උපදින පංච උපාදාන ස්කන්ධයයි. එමනම් මෙන්න මේ ස්කන්ධ පහකට තිබෙනා වූ බැඳීම නැති කරන්නේ ඇලීම නැති කිරීම තුලින් බවයි ලෝතුරා බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ. පටිච්චසමුප්පාදයේදී වදාරන්නේ එහෙමයි. පස්ස පච්චයා වේදනා. සලායතන පච්චයා පස්සෝ. ඇහැකරණාසිය දිව ශරීරයේ මනස නිසා ඒවට අරමුණු ස්පර්ශ වෙනවා. පස්සපච්චා වේදනා ඇහැකරණාසිය දිව ශරීරයේ මනසට මීරි අරමුණු ස්පර්ශ නිසා සැප වේදනාවක්, අමීරි අරමුණු ස්පර්ශ නිසා දුක් වේදනාවක් මෙදහත් අරමුණු ස්පර්ශ වීම නිසා මෙදහත් වේදනාවක් කියන මේ වේදනාවන් ත්‍රිවිධ වේදනාවන් හටගන්නවා. පිළිතුරේ තණ්හා පත්‍ය උපාදානං ඒ තණ්හාව හටගත්තට පස්සේ පස්සපත්‍ය වේදනා ඒ වේදනාව හටගත්තට පස්සේ වේදනා පත්‍ය තණ්හා වේදනාව හට ගැනීමෙන් අනතුරුව සැප වේදනාවන් නැවත නැවත ලබන්න දුක් වේදනාවන් නැවත නැති කරන්නත් තණ්හාව උපදිනවා තණ්හා පත්‍ය උපාදානං මෙන්න මේ ඇලීම නිසා බැඳීම හට ගන්නවා. උපාදාන පත්‍ය භවෝ මෙන්න මේ බැඳීම නිසා භවය හට ගන්නවා. මොකද්ද භවය කියන්නේ? නාම රූප දෙක නිරුද්ධ වෙන්නේ නැතුව පැවතීම. භාග්‍යතුන් වහන්සේ රහතන් වහන්සේ පිරිනවම් පාන විට එක ඉන්ද්‍රියකින්වත් නාම රූප දෙක ඉතුරු වෙන්නේ නැහැ. ඒ ඒ ඉන්ද්‍රිය තුල නිවී යනවා නිරුද්ධ වෙනවා. නමුත් ඇලීම් බැලීම් තියන අයගේ නාම රූප නිරුද්ධ වෙන්නේ නැහැ. සිවුන් රූපයක් සමග නාමය පවතිනවා. අන්නේ මරුණට පස්සේ සිවුන් රූපයක් සමග පවතිනා වූ නාම රූප දෙකට කියනවා භව කියලා. නාම රූප දෙක නිරුද්ධ නොවි පැවතීමට. ඒ නාම රූප දෙක නිරුද්ධ නොවි පැවතිච්ච නිසා ಜಾති නැවත උපතකට අවතීන වෙනවා. අන්න එහෙමයි පටිච්චසමුප්පාද ධර්මයේ තුල දේශනා කරලා තියෙන්නේ. එවනම් පින්වතුනි මේ ඇල්ම නැමැති පරාලත් උපාදාන නැමැති මුදුන් යටලියත් විනාශ කරන්න. එහෙමනම් ඒ ඉන්ද්‍රියන් හයේ තිබෙන්නා වූ හය සම්බන්ධ තිබෙන්නා වූ ඇලීම් බැඳීම් උපමා වශයෙන් පෙන්වන්නයි මේ පරාලසා මුදුන් යටලිය මුදුන වශයෙන් උපමාවට අරගෙන තියෙන්නේ. පිනතුනි ඇලීම් බැඳීම් දෙක තියෙන තාක් අපේ ඉන්ද්‍රිය ක්‍රියාකාරීත්වය ඉදිරියට ගමන් කරනවා මිසක් නිරෝධයක් දකින්නට හම්බ වෙන්නේ නැහැ. එහෙමනම් ලෝතුරා බුදු පියාණන් වහන්සේ මේ තණ්හාව නැමැති සියලු පරාල නැති කරා. විදදම්. උපාදානය නැමැති මුදුන් යටලිය කැණි මඩල පලා වෙන් කරා විසිරුවා. පලා වෙන් කළා විසිරෙව්වා. එසේ කිරීම තුලින් තණ්හාව නැති ඉන්ද්‍රියන් හයක් බවට පත් වුණා. මේ තණ්හාව පොඩ්ඩක්වත් නැති ඉන්ද්‍රියන් හයට තමයි රාතන් වහන්සේ කියලා කියනවා. තණ්හාව පොඩ්ඩක්වත් නැති ඉන්ද්‍රියන් හයේ ක්‍රියාකාරීත්වයට රාතන් වහන්සේ කියලා කියනවා. එhmenan ඒ තණ්හාව පොඩ්ඩක්වත් නැති කිරීම තුලින් වීම තුලින් මොකද වෙන්නේ? විසංකාරගතං චිත්තං. ඒ තැනත්තාගේ සිත නිවනට පිවිසෙනවා. එහෙමනම් අපිටත් මේ දෙන ආදර්ශය මොකද්ද බුදුහාමුදුරුවෝ? සාරා සංකේ කල්පලස්සයක් ආත්ම සංසාර සාගරයේ සැරිසරනවා. මේ දැන් මේ මොහොතේදී ඒ අනන්ත වූ අතීත භව පුබ්බේ නිවාසානුස්මෘති ඥානයේ භාවිතා කරමින් දකිමින් දේශනා කරන්නේ අපිට ඒවට බහින් දෙපායි කියලා. උන්වහන්සේ මම සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා සියලු සත්වෝ සසරින් එතර කරනවා කියලා බැස්සට අනිත්‍යං නැවත උපත නැමේ තණ්හාව නැවත උපත නැමති ගියාද තණ්හාව නැමති වඩුවා දකින්න නුවණ පහළ වෙච්ච නැති නිසා සතර නොයේක් ජාතිවල සැරිසරා වෙන්න. සාමාන්‍යයෙන් පිමුති සම්මුතියෙන් සම්මුතියෙන් කියන්නේ සමතිස් පෙරුම්දම් දෙලයි කියන්නේ. මේ සම්මුතියයි පරමාර්ථයයි දෙක තේරුම් ගන්න. සම්මුතියෙන් කියන්නේ සමතිස් පෙරුන්දම් පිරුවයි කියලා. පරමාර්ථයෙන් කියන්නේ නැවත උපත නැමැති ගිය හදන තණ්හාව නැති වඩුව දකින්න නුවණ පහළ වෙච්ච නැති ගාමෙත් එක්කලාවයි කියලා. පරමාර්ථයෙන් කියන්නේ. සම්මුති පරමාර්ථයෙන් වටහා ගන්නවා. සම්මුතිය නම් ආත්ම සාරාංශයේ කල්පලක්ෂය පෙරුම් පිරුවා. දස පාරමී, දස උපපාරමී, දස පරමත්ත පාරමී කියන සමතිස් පාරමී. පරමාර්ථයෙන් කියන්නේ නැවත උපත නැමැති ගියහද තණ්හාව නැති වඩුවා දකින ප්‍රඥාව පහළ වෙච්ච නැති නිසා මෙච්චර කාලයක් සැරි සරුවයි කියලා. එහෙමනම් දැන් අපිට ලෝතුරා බුදු පියාණන් වහන්සේ අපේ නැවත උපත නැමැති ගියහද තණ්හාව නැමැති වඩුවා අපිට හඳුනලා දීලා තියෙනවා. එහෙමනම් ඒ වඩුවා ඔබගේ ඇස් දෙක තුල ඉන්නවා වෙලාවකට. ඒ වඩුවා ඔබගේ කන් දෙක තුල ඉන්නවා. ඔබගේ ඇස් දෙක තුල රූප තණ්හාව වශයෙන් ඒ වඩුවා ඉන්නවා. ඔබගේ කන් දෙක තුල ශබ්ද තණ්හාව වශයෙන් ඒ වඩුවා ඉන්නවා. ඔබගේ නාසය තුල ගන්ධ තණ්හාව වශයෙන් ඒ වඩුවා ඉන්නවා. ඔබගේ දිව තුල රස තණ්හාව වශයෙන් ඒ වඩුවා ඉන්නවා. ඔබගේ කය තුල පොට්ටබ්බ තණ්හාව වශයෙන් ඒ වඩුවා ඉන්නවා. ඔබගේ මනස තුල කාම භව විභව තණ්හාවන් වශයෙන් ඒ වඩුවා ඉන්නවා. ඔන්න ඔය වඩුව අල්ලගෙන මේ වඩුව නැති කරලා දානවා. කැණිමදල නැමැති උපාදානය රූප උපාදානයේ සද්ද උපාදානයේ ගන්ධ උපාදානයේ රස උපාදානයේ පොට්ටබ්බ උපාදානයේ කාම උපාදානයේ භව උපාදාන විභව උපාද මේවා සියල්ලක්ම ඔබගේ ඉන්ද්‍රියන් හයරු නැති කරලා මම තණ්හාව නැති කිරීමෙන් මගේ සිතත් නිවනට පමුණවා ගන්නවා කියලා සාදු කියලා අදිෂ්ඨාන කරන්න. නැසී ගියේ WM පුංචි මහත්තයා ඇතුළු ඥාතීන්ටත් රොමියේ සිඤ්ඤු පියාණන්ට හා WA ඇලෝසියස් මහතාටත් ඉදිරිසිංහ දෙමව්පියන්ටත් පේනුවති මහත්මියගේ දෙමව්පියන්ටත් පිම්පිනි සහ සුජීවත්ව සිටින පවුලේ සියලු දෙනාට සෙත් ප්‍රාර්ථනා කිරීමටත් දායකත්වයේ දරුණු ලබන්නේ හංවැල්ල පළමු පටුමගේ පදිංචි PA පේමවති මහත්මිය විසිනි. WRM කිකිරිබණ්ඩා නිලමේතුමා මියගොස් වසර 6ක් පිරීම නිමිත්තෙන් හා ශ්‍රී ලංකා යුද හමුදා ගජබා රෙජිමේන්තුවේ සේවය කළ lance corporal WRM Wickrama Bandara රණවිරුවා පුනරීන් වලදී අතුරුදහන් වී වසර 18ක් පිරීම නිමිත්තෙන් ඔවුන්ට පින් අනුමෝදනා කිරීමටත් අම්මා සහ සහෝදරියන්ට WG ජීම්මැණිකේ මෑණියන්ට අත්තම්මාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීමටත් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වීම සඳහා දායකත්වයේ දවුණු ලබන්නේ බිරිඳ විසෝ මැණිකේ සමග දූ දරුවන් වන දීප්ති අජන්තා මංජුලා පත්මාහා බෑනලාසා මුනුබුරු මිනිබිරියන් විසින් අදට සිව් වසරකට පෙර 2004 පෙබරවාරි 23 දින මියගිය ගණේ මුල්ල කඩවත පාරේ අංක 371 ප්‍රියා නිවාසයේ පදිංචිව සිටි ගාමිණී අමරසිංහ මහතාටත් නැසී ගිය දෙපාර්ශ්වයේම පියවරුන්ට පින් පිණිස සහ දැනට සුජීවත්ව සිටින මෑණිවරුන් දෙදෙනාට නිරෝගී සුව ප්‍රාර්ථනා කරන්නට දීර්ඝාසු ප්‍රාර්ථනා කරන්නට දායකත්වයේ දරන්නේ සුමනා අමරසිංහ මහත්මිය මලින්ත ජීවන්ත සහ නදීෂා හර්ෂණී විසින් වයස අවුරුදු 21ක් ජීවත්ව සිට 2010යි 224 දින හදිසියෙම මියගිය හසිත එරංග පෙරේරා පුතණුවන්ගේ පළමු වර්ෂ පූර්ණ සිහි කිරීම පිණිස ඔහුට පින් අනුමෝදන් කිරීම අදට දිමසක් සපිරෙන කොළඹ කෙත්තාරාම මාවතේ විසූ පීඑල් නන්දාවති මහත්මියට පින් පිණිස දායකත්වයේ දරුණු ලබන්නේ වත්තල හැඳල මරදාන පාරේ 103න් 14 නිවසේ දිමෝපියන් සහෝදර සහෝදරියන් සහ නැහිතවතුන් විසින් ත්‍රිකුණාමල පාරේ මිහින්තලේ පදිංචිව සිට 2009 පෙබරවාරි 23 වන දින මියගිය කේ.ඒ. ගුණවර්ධන පියාණන්ට 1998 දෙකයි එක මියගිය දීලාවති දිසානායක මෑණියන්ට 1998 10යි 9 වෙනි දිනේ මියගිය පියසේන කෝදාගොට සොයුරා ඇතුළු සොහොයුරු සොහොයුරියන්ගේ නැසී ගිය දෙමව්පියන් ඇතුළු පවුලේ මියගිය සියලු ඥාතීන්ට පිම්පිනිසක් දායකත්වයේ දවුන් ලබන්නේ කුරුණෑගල මල්කඩුවාව බුලුගහවත්ත 40 අටෙන් හතර නිවසේ මානෙල් කෝදාගොඩ එස් කෝදාගොඩ සුනිල් සමග රංජලා කෝදාගොඩ ඇතුළු පිරිස විසින් අවුරුදු 12කට පෙර අදවන් දවසක මිය ගිය තෙලිජ්ජවිල මධ්‍යමා විද්‍යාලයේ සේවය කළ සුල්තානාගොඩ කීරලුවත්තේ විසූ දොන් හේමචන්ද්‍ර වික්‍රමසේකර පියාණන්ටත් අවුරුදු දෙකකට පෙර මියගිය දෝනවිදාන ධම්මගේ සිසිලියානා වික්‍රමසිංහ මෑණියන්ටත් අවුරුදු 16කට පෙර මියගිය අකුරුගොඩ දිවෙල්වත්තේ විසූ යූ ඒ සයිමන් අප්ලාන් පියාණන්ටත් අවුරුදු 16කට පෙර මියගිය එම් පුංචිනෝනා මෑණියන්ට W වික්‍රමසේකර සහෝදරයාට UA කරුණාවති සහෝදරිය ඇතුළු මියගිය සියලුම ඥාතීන්ට පින් පිණිස දායකත්වයේ දවුණු ලබන්නේ දරු පිරිස විසින් 1999 පෙබරවාරි 23 වනදා මියගිය හැලමඩ කම්බිකොටුව වත්තේ විසූ KD චැන්ටර් හෙන්රි මහතාටත් මිනුවන්ගොඩ කෝවිවත්තේ විසූ KD චාල්ස් මහතාට හා එම මහත්මියටත් වල්ගම හිරන්දෙනියේ විසූ එච්.ඒ. පියදාස මහතා හා එම මහත්මියටත් දේවාලයේගම විසූ කේ බේබිසිඤ්ඤෝ මුදලාලි මහතාට හා එම මහත්මියටත් වල්ගම විසූ සුගතදාස රාළහාමිටත් පින් පිණිස දායකත්වයේ දවුණු ලබන්නේ හැලමඩ කම්බිකොටුව වත්තේ විජිතා හෙන්රි සහ දරු පිරිස විසිනි. ආකාශට්ඨා චුම්මට්ඨා ජීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං ආකාශට්ඨා චුම්මට්ඨා ජීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං ආකාශට්ඨා චුම්මට්ඨා ජීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මම් පරන්ති අද ධර්මානුශාසනාව පැවතු දේශකයන්න් වහන්සේ කහතුරුව සමත විපස්සනා භාවනා ශ්‍රමාධිපති කොළඹ දිසාවේ අධිකරණ සංඝනායක සද්ධර්ම කීර්ති ශ්‍රී කම්මට්ටානාචාර්ය ශිරෝමණී පූජ්‍යපාද වැලිහෙළතැන්නේ කල්යාණසිරි නායක ස්වාමින්වහන්සේ